කරනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. ධ්‍යාන නිකන්තිය. ධ්‍යාන නිකන්තිය තමයි ඔය අසිත තාපසයට ගලව ගන්න බැරි වුණේ සිද්ධාර්ථ කුමාරය දැකලත් අඬන්න සිද්ධ වුණේ ඒක නිසා. ඒ වගේම සිද්ධාර්ථ උපා තාපසතුමා ආලකාරාම උද්දකාරාම පුත්‍රට කිව්වා මේක නෙමෙයි කෙලවර කියලා. අවිලයි. ඊට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාන දිනම සංජය ළඟට ගිහිල්ලා කිව්වා. මට තනක් හම්බුණා මේක නියම පාර කියලා දෙන කෙනෙක් ඉන්නවා අපි ගුරු පඬුරක් වශයෙන් අපි ඒ ගුරුවරයා උදලා දෙන්න කැමතියි කියලා. සංජය මොකක්ද ඇවිල්ලා කියලා දන්නවද? සර්වඥන් වහන්සේ ළඟට යන්නේ ඥානවන්තයෝද නැත්නම් සාමාන්‍ය කට්ටියද කියලා. ඊට පස්සේ කොහොමද ඉතාම සුළු ඥානවන්ත පිරිසක් සර්වඥන්සලාට යනවා කියලා. එහෙනම් උන්දගාට සුළු පුරුෂ ගියාවයි අනිත් ටික මගේ ළඟ නැතර වෙච්චාවයි මම මේක බලාගෙන කීයක් හරි හම්බ කරන කාගෙන ඉන්නවා. උඹලා දින යනවනම් ඵලයක් කියලා. ඒ නිසා මේ ධානයේක තියෙන නිකාන්තිය, මෙවන තියෙන නිකාන්තිය ඒක ඒක පිටිපස්සේ එලවනවා දකින්නකොට කනගාටුවක් ඇති වෙනවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා. මෙච්චර මේ විපස්සනාක කෙලක් කපන්න තියේදී අර එක තැන විඳගෙන ඒක වටේ කැරක් කැරක් කැරක් කැරක් අර පැත්ත මේ පැත්ත පෙරල පෙරල පෙරල පෙරල බලනකොට මේ නරක වැඩක් නෙමෙයි නේද හැබැයි. කියන්නේ හොඳ සීලක ඉඳගෙන හොඳ සමාධියක කරන්නේ. මොකද මෙතන තියෙන අර කක්ෂගත වෙන එක. ඒක ඒක නම් වටේ කරකවන එක. ඒක මේ කේන්ද්‍රාභිසාරී කේන්ද්‍රාභිසාරී කියලා බල දෙකක් තියෙනවා කරකෙන්න පටන් ගන්නවා. ওই දෙක ගලවන්න බෑ. ඉතින් ඒ තින්දි දෙන්නකොට මොනවක් කරන්න බෑ. තමන් ගැන තමන් පරිස්සම් වෙන එක විතරයි කරන්න පුළුවන්. මම දැන් මයි ගිහි කාලේ ඉඳලම මට තිබිච්ච දෙයක් තමයි මේ ඒ වගේ දේවල් එන්නකොටම කරපම් මට කිට්ටු කරන්න බෑ මට. මම කියන්නේ මේ කරන ප්‍රයත්නේ කිසිම දෙයක් සඳහා නෙවෙයි නිවන සඳහාමයි. වෙන්න මොකක්වත්. මට මොනම දෙයක්වත් ඕනේ එන ගිටිවයි කඩාන වැටෙනවා නම් විතරයි. ඉතින් නමුත් මේ අවුරුදු 30 ඇතුළේ තමන් දකින්න පින් ඇති ඇත්තෝ. හරියට මේ පොඩි දෙයක් අල්ලන කරකේ නැහැ. ඒක කියන්න ගියාට පස්සේ හරියට හර්ට් වෙනවා. කියන්න අපිට අයිතිවාසිකම් නැහැ නේ අපේ මොන අධිකාරී ශක්තියක්ද තියෙන්නේ. මේ එකතන කරකේන බව නම් හොඳටම පැහැදිලි. මම දැක්කේ ඔකට ඥානාරාම සාංශ දෙලින් කතා කරෙත් නෑ බොහෝම ඩිප්ලොමැටික් කතා කරේ කෙලින්ම හෙන්න ගිඩියෝගේ කතා කරන්නේ පඬිසාරා. බුරුමේ පඬිසාරත් එක ආය නෝ නොන්සන්ස් ඔයගේ පැත්තට යනකොට ඇද්දලම ගහනවා පොළොවේම ගහනවා. පව් කියලා හිතේ. කිසිම දෙයක් අනුකම්පා නැහැ. මම එක දවසක් භාවනා කරන්න ගිහිල්ලා මම හිතන මාස අවුරුදු 3යි මාස 8ක් විතර හිටියා. ඒ භාවනාවට ඉස්සෙල්ලා දැසෙ මට පුදුමාකාර සමාධියක් ඇවිල්ලා උත් ආලෝකයක් ඔක්කොම ඇවිල්ලා ඉතින් මම දෙන්න විස්තරයක් ලියන්න ගිහිල්ලා ඉවරලා ඉතින් සයිඩෝ ඉඳගෙන ඉන්නවා මෙතන ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ වාගේ තමයි මේ ලොක්ක වගේ මෙතන ට්‍රාන්ස්ලේට් ඉන්නවා මම ගිහිල්ලා ඉවරලා කියෙව්වා ඒ ට්‍රාන්ස්ලේට් ඒක එහෙම එහෙම දිගට කියනකොට මම දැක්ක මූණ නිකන් සවුත් වෙගෙන ගියා මුඛාට ඊට දන්නේ නැහැ මොකද සයිඩෝ කැමති නැහැ මූණ දිහා බලනකොට කොහොමඩක්වත් කැමති නැහැ බලානිටවස් කිව්වා he's bogged down කියලා. ට්‍රාන්ස්ලේට් මතක කරලා කිව්වා you are bogged down. දැන් මට අහන්නත් බෑ මොකද්ද කියලා මේ මොකද උනේ කියලා. ඉතින් දැන් ඒක මට නිකන් කේක් එකක් හදලා අයිසින් දාලා මුන්නට ගැහුවා වගේ. නිකන් කේක් කියන්නේ හොඳට අයිසින් දාලා ගහනවා පච්චක් කරලා ගහනවා. ඊට පස්සේ මම කරබනිනු කිව්වා ඕක තමයි ඇතුළත නතර වෙනවා කියන්නේ. උක ගලව ගන්න ගන්න මට කරන්න දෙයක් නැහැ. ඒක බොහොම කෙටි නිකන් හරියටම මම සායතට බැන්නා වගේ. දැන් මම වැරද්දක් කරා වගේ. ඊට චෙක් කරලා දැන් ජාල් කරන කෙනිය. ඒකල මට අවිල කියන දවසක මම එන්න කිව්ලා මොන්න තරම් කියනවද මේ හම්බෙන දේවල් වල බැඳෙන්න එපා කියලා. ඒවට බලන්න මේ මිනිස් දිහා ඔබටවත් බැරිද මේක කියලා දෙන්න සුද්ධ වගයක් හිටියලා. කියලා දෙන්නේ මේ මිනිස්සු ඉන්නේ මේක මේ අතරමඟදී හම්බෙන නිකන් පොඩි කටයුතුක මොකද්ද නතර වෙන්නේ කියන්නේ කියලා මං කෝ සාමනාස මං කරපු වැරදි ප්‍රමාණය විතර දකින්නට මට කාර්යගත වැරදි දකින්න බෑ. මොකද මාත් හිතුවේ සමාධිය කියන්නේ භාවනාව කියන්නේ එකක් කියලා. දැන් මම පැහැදිලි නිර්වචනයක් දෙනවා භාවනාව කියන්නේ සතිය. හකින් සමාධියට විපස්සනාට අනේක ගියාවයි කද්දාකන් නරකයි කරත් ඉස්සරහින් කියන්නේ. ඒක අද මේ භාවනා නැගී හිටීමත් එක්ක එනකොට හොඳක් තමයි ඒ වුණාට ඒක පශ්චාත්තාපය. පශ්චාත්තාපය කියන්නේ සෝරි කියලා හිතනවා මට. සෝරි කියලා හිතනවා මේ ඔක්කොම කිසි දෙයක් මොනක්වත් නැතුව අරකම පහුරුවක පහුරුවක පහුරුවක ඉන්න කඩානේ යන්න තියෙන. හැබැයි කියන්න බෑ ඉතින් කර්මාවරණ තියෙනවා කියලා ගන්න. ඉතින් ඒක දිහා බලනකොට මේ මහා සීසාට මේක හරියටම දැකලා කිව්වා. පණ්ඩිතාංශ මොනවක්වත් නැහැ. ඒක නිකන් ලව් ස්පීකර් බැලලා කතා කරනවා වගේ. හරියට ওই පැත්තට කතා කරන්න ගියාම මේ වගේ ටෝක් එකකට අප්පය පහක් විතර ගන්න. කෙන්ද කෙන්ද බේරලා පෙන්නලා දෙනවා මේ මිනිහට උනේ මේකයි මේ මිනිහට උනේ මේකයි මේ මිනිහට උනේ ඒකයි මේ මිනිහට උනේ ඉතිහාසයේ අපේ තංගහගාන්තවල තියෙනවා පිරිසිදු කළා කියනවා විපස්සනා සුද්ධ විපස්සනා කියන වටිනාකම මේකයි කවදාහකවත් ආලවට්ටන්නේ උන්වන්ස කියන්නේ සුද්ධ විපස්සනාව මස්ලේ නැතිවට බලුලෙව කන්නේ වගේ. ඒ ඒ ඇටේ බ්ලේ නැහැ, මස් නැහැ. පුළුවන් නම් කාපම් බැටනම් කාපම්. එහෙ නැත්නම් සුදු පම්පෙත්තක් කරනවා. ජෑම් නැහැ, බටර් නැහැ. පුළුවන් නම් කාපම් බැටනම් කාපම්. මට බෑ මේක කලවට්ටම් කරන්න මොකද ආලවට්ටම් කරලා කවන්න දෙයක් මේකේ නෑ සංසාරේ දුක නම් ඒක තේරුම් ගන්න මේකට ඵලයන් ඉන්නතු මේක ඉල්ලන්න එපා ජෑ මේක ඉල්ලන්න එපා චීස් පුළුවන් නම් කපන් බැරනම් කපන් තමයි ඉතින් මේ බණ කියනකොටත් මම දන්නවා මොකද දෙනකොට මේක දිරවන්නේ නැහැ මට. මට මොන මොන කරන්නේ. මට කරන්න දෙයක් නැහැ. මට තේරෙන්නේ ධරත කියන්නේ වනත කියලා කියන්නේ ඔන්නේ විදිහට මේ භාවනා කරනකොට හම් වෙන ප්‍රතිඵල වලට ඇලී බැඳී ගැනීම කියන එක. ඉතින් ඒක මූණ වහලා පිටියල්ලෙන් තමයි දෙන්න වෙන්නේ. කැමති නම් අරගෙන යන්න නැත්තම් නිකන් ඉතින්. yes සම්මාසනේ සමතයන්ම කියන්නේ මේ උගා වෙලා පැය ගණන් ඉඳලා ඔය ලයිට් ෆෝකස් කරලා හයිරෙක් හක් වෙන්නේ වට යනවා නෙවෙයි මිනිත්තු දෙක තුනක් ඉඳලා හතරවෙනි වගේ ධ්‍යානෙට ගිහිල්ලා එතනින් කෙලින්ම විපස්සනාට හැරෙන්න ඇත්තටම ඥානාරාම ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා ප්‍රසිද්ධ වෙච්ච නැති පොතක් විදර්ශනා පරපුර කියලා. දර්ශනා බරපුර කියන්නේ ලංකාවේ උන්වහන්සේ තමයි ඉස්ලාම් මේක ඉස්ලාම් මතු කළ දුන්නේ. ත්‍රි පිටිපත් හිටියේ. ඊට පස්සේ උන්වහන්සේ කද්දී ලංකාවේ තියෙන පැරණි පුස්කොළපත් භාවනා ක්‍රම ඔක්කොම කියවලා කියනවා. කියලා කොච්චර විස්තර යන්නේ කියලා බලුණාසේ 16 පොලක් අඳුරගෙන තියෙනවා. මෙන්න මේ සමාධිය මෙතෙන් ආපුවම තරෝදයි. මෙතෙන් ආපුවම තරෝදයි. මෙතෙන් ආපුවම තරෝදයි. මෙතෙන් ආපුවම තරෝදයි. ඕන තරම් සමාධි මට්ටම් තියෙනවා. අඩුම ලංසුව තමයි උපචාර සමාධිය. ඉහළම ලංසෝ තමයි අෂ්ට සමාපatti. ඒ අතරමැද ඕන තැනක් තියෙනවා. ඔක්කොම වැලි. ඕන තැනකින් විපස්සනා හරවන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳට කන්ටෙම්ප්ලේට් කරලා කරලා උන්වහන්සේ දුන්නා සමථ විදර්ශනා භාවනා මාර්ගයේ ද්විතිය ධානය ඇති. හොඳට ප්‍රීතිය තියෙනවා, වීරිය තියෙනවා. ඊට පස්සේ එන්නේ සුඛය, උපේක්ෂාව, සීතල වෙනපත්. උපේක්ෂා මේ ප්‍රීතිය කියලා කියන්නේ හොඳට මොබිලයිස් කරලා තියෙන. ඒක කෙලිම උපක්ෂා විපස්සනාට දාන්න කියලා. ඕක කියපු බිකු බෝධි කියලා තිබුණා ඥානාරාම සාසේ ලංකාවේ ඉපදිච්ච මිනිස්සු විදිහට ලංකාවේ මනස තේරුම් අරගෙන හරි ලස්සන සම්දිස්ථානයක් පෙන්ලා දීලා තියෙනවා. මෙන්න මෙතනින් දාන එක මටත් මම මේ අනුමත කරන්න හදනනේ මම නම් අගය කරනවා කියලා. ඒක නිසා ওই සත්‍යවිසුද්ධා විදර්ශනා ඥාන පොත උන්වහන්සේම පරිවර්තනය කරලා BPS එක අචුහලා දුන්නා. මහසි සයදෝ කියනවා එච්චරක්වත් නැතුව පුළුවන් නම් උපචාර සමාධි මට්ටමේදීම යන අතට යන්න ආරම්භයි. ප්‍රීතිපසද්දී පීති මේ කියන්නේ විතක් ਵਿਚාර අහිං කිරීම නැතුව ප්‍රීතියෙන් ඉන්නට යන ඊට පස්සේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේගේ පොතේ in this life itself එකේ මේක කරනකොට උපචාර සමාධිය පටන් ගන්නතර පස්සේ එතනින් ගියාට පස්සේ සම්මස්න ඥානයට යනකොට විපස්සනා ප්‍රථම ධානය කියන එකට අදාළ ධර්මතා පහළ වෙන හැටි උද්‍යප්පේ තරුණ අවස්ථාවේ ද්විතිය ධ්‍යාන මට්ටමට යන බව. ඊට පස්සේ ප්‍රීතිය ඉක්මන සුඛයට යෑම කියලා කියන්නේ බලව උද්‍යප්පේ කියලා කියන්නේ තෘතිය ධ්‍යාන බවත් ඊට පස්සේ උපේක්ෂාව කියන සංකල්ප කියන චතුත්ථ ධ්‍යාන බවත් විපස්සනා ධ්‍යාන කියලා අලුත් concept එකක් දාලා දෙනවා. ඒ ಗುಣධර්ම අර කියන ලේබල් එකට නැතුණට ಗುಣධර්ම වර්ධනය විපස්සනා විසිද්ධ වෙනවා ඕනම භාවනා කරනකොට පෙන්වන්න පුළුවන්. ඒ නිසා විපස්සනා කියන නම ධ්‍යාන කියනනම් නැතුණාට යුටිලිටයිස් කියන්නේ මේකට කියන්නේ අටුවචාන් වහන්සේ කියන්නේ සදිසූපක සදිසූපචාර කියන වචනෙන් කියනවා ධ්‍යාන නැතුණාට ධ්‍යානෙන් කෙරෙන්න ඕන වැඩේ කියලා. කෙලස් කපන. ඒ නිසා ධ්‍යාන හොයවා ඉන්න එපා වශී කර කර ඉන්න එපා කරගෙන යන්න. ඥානරම් ස්වාමීන් කොම්ප්‍රොමයිස් කරනවා. නැසී ද්විතිය ධ්‍යාන යනකම් වශී කරන්න කියනවා. ඊට පස්සේ අනිත් හැම මෙවුවා නිකන් මොනවද කියන්නේ ප්‍රොපෝසල් විතරයි. සෙකන්ඩ් කරන්නේ තම තමන් තමයි. සමහර වෙලාවට අපිට චතුත්ථ ධානය දක්වාම යන්න තරම් හොඳ සමාධියක් නැහැ. ඒකට යන්න. නැහැ කියලා විපස්සනා පාව දෙන්න එපා. යනවනම් මේ ධාතු මනසිකාරයට මේ හිත තිබ්බ ගමන් යන එකයි තියෙන්නේ. ආයේ මේ ධානය කර කර ඉන්න මොකක්වත් ඕනේ නැහැ. ධාතු මනසිකාරට ඉබේ යටේනවා නම්. ධානය කරලත් උතෙන්ට යන්න තියෙන්නේ. අරගෙන යන්න. ඒ කියන්නේ අර හැරුණු හැරුණත් ගස උළුවස්සා කියලා පාඩමක් තියෙනවා. අවස්ථාවේ ප්‍රයෝජන අරගත්ත කියන. තීරටිකලි මේ ධ්‍යාන කර කර ඉන්න ඕනේ අරක ධ්‍යාන නැත්තම් බෑ කියන මූලධර්ම ඉස්සර කරන්න යන්නේ නැහැ. හිත යනවනම් මම ඕකට ගත්තේ සිම්පල් ප්‍රින්සිපල් එක වැලැන හැටියට වැල යන හැටියට නැත්ත ගන්නවා කියන එක. වැලැන හැටියට නැත්ත ගන්නවා කියන එක තියෙනවා. මොකක්ද කියන්නේ? කලින් නැත්ත ගහලා පතෝලා ගන්න නෙවෙයි. කොහේ හරි වතුල වලක් කරපුවාම ඒක යන්නේ අවුව තියෙන දියාවට තමයි. යන්න යන්න වැලක් මැස්සක් ගහලා උස්සලා දෙනවා මිසක් මැස්සක් ගහලා වැල්ල අරින්න බෑ අපිට. මොකද අපිට ඉතර වෙලා නැහැ. අපිට රිසෝසස් නැහැ. වැල නැහැට මැස්ස ගහන්න ගියාම මට ඥානන්ත සුවාසලි වලට බැලලා ලිමක් වෙනවා. බෝය මොකද්ද? බෝය ගහන මැස්ස බඹයක් දිගු වුණාට බඹ ලෝකෙන් කෙලවර වෙයි දන්නේ නැහැ. ඔන්නම් කියලා බැනලා ලිමක් කරලා තිබුණා. මම කිව්වා මාගේ තියෙන යුටිලිටි විතරයි. විපස්සනා තුන විපස්සනා බලයන් සමතලන සමතට බලයන් සතියෙන් බලහින්න එක විතරයි කරන්නේ මේක කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ එච්චර. යන විදියට වැඩ කරනවා මිසක් මේකට සමත කියන්නේ නැන්නත් එපා විපස්සනා කියන්නේ එක බලලා මැට්ටෙන් හරි ගමන්නේ මීවල්ලනවා නම් අපිට එච්චරයි ඕන ගන්නේ. ඒ දවසින් දවස පද මාරු කරනවා. ඒ කියන්නේ ටැක්ටික් එක මාරු කරන්න අපිට පුළුවන්. අන්න ඒකට ගියාට පස්සේ අපි ගතගෙන ජීවිතේ මොකක්වත් වෙනස් කරන්න ඕනේ නැහැ. ජීවන රටාව ඔහොමමයි. අපි ඉඳ ගන්නකොට තියෙන සංඥා හැටියට කෙලෙසෙයි. එන දෙයට මොන දේ නම් සක මේ කෙලෙසෙන්න ඕනේ මට ආලෝකේ පහළ වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ කියලා පූර්ණ නිගමනය නැහැ. යුදයට බැච්ච සෙබලෙක් වගේ ආපු මේ හතරක් එක්ක වැඩ කරා. සටන් උපක්‍රම ක්‍රියාත්මක කරන්න වෙලාවන්නේ ආපු මනුස්සය ඉස්සර වුණොත් ඌ මං ඉස්සර වුණොත් මං. අනේ වගේ හරි ඉම්ප්‍රොම්ප්ටු ඉම්ප්‍රොවයිස් ගන්න කොහොනේ ඒ සිස්ටම් එක සාමාන්‍යයෙන් අර්ථකථනය වෙන්නේ විපස්සනාවයි. ඉන්න තාලෙට වැඩ කරන අනිකක් තියෙනවා. ඒක මේ කාර්යබහුල ජීවිත තියෙන ඒ සඳහාම කැපෙලා භාවනා කරන්න නැති කෙනෙකුට මෙච්චරයි හෝප් එකට තියෙන්නේ. සැලසුම් කර කර කරන්න වෙලා නැහැ. එනේ ඉන්න තාලෙට හැරුණ හරණත් ගත උඩුවක් නැත්නම් ওই වැල යන හැටියට නැත්ත ගන්න ක්‍රමයේ තමයි දැන් මට ෆුල් ටයිම් දාන්න පුළුවන් මම පැවිදිලා ඉන්නේ අරන් ඉන්නේ ෆුල් ටයිම් ඒ වුණත් මගේ කවදාක කිසිම අපේක්ෂාවක් නැහැ ඉඳගත්තාම මට මේක වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ මොකුත් නැහැ. ඉඳගත්තානේ පැමිණිච්ච දේත් එක්කයි නඩුව තියෙන්නේ. කිසිම දෙයක් ඒ ආයුතුත් නැහැ කියන දා නොආයුතුත් නැහැ. ඒක ධර්මයට බාර දීලා එන දේ කරගෙන යන එකයි තියෙන්නේ. මාතර ත්‍රිඥානාරාම සත්‍ය විසුද්ධි සහ විදර්ශනා ඥාන කියලා ඒක ඉංග්‍රීසි දාලා තියෙනවා seven stages of purification and vipassana ඥාන. ඒක තමයි උන්වහන්සේ ක්‍රමයේ එළි දැක්වලා තියෙන්නේ. ඒක තමයි මට මට උදව් වුනේ. ඒක පළ කරන්න තියෙනවා මේ BPS එකේ තියෙනවා සිංහල පොතයි ඉංග්‍රීසි පොතයි දෙකම තියෙනවා. සිංහලෙන් අගෙන ප්‍රශ්න වශයෙන් තියෙනවා රාතන් වහන්සේලාට ඇතයි කියන සිව්පිලිසෙම්බියා කුමක්දයි විස්තර කර පහදාඩි දෙන්න සේක්වා කිටිම උත්තරේ තමයි පරිසම්බිදා මග්ග කියන පොතේ අදහස සිව්පිලිස් ලිබියා තමයි. මම මේක මගේ ස්වාමීන් වහන්සේගෙන් අහනකොට කිව්වා පරිසම්බිදා මාර්ගය කියවන්න කියලා ඒක ග්‍රීක මුන්නම දෙයක්වත් කියවට තේරෙන්නේ නමුත් මේ ප්‍රශ්න කරද්දක් තියෙනවා දැන් කාලේ තියෙන දැනුම හැටියට සිව්පිලිස් ලිබියා රහතන් වහන්සේලාට සීමා වෙලා නැහැ. සෑම ආර්යයන් වහන්සේ නමකටම තියෙනවා. හැබැයි ඒක ඉහළ පහළ යනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් වෙනකොටම සිව්පිලිසිබ්බයපත් තිබුණා. ඇතරින් යාම පුන්නමන්තානිකුත් මට මතක නෑ ඒක බුදුජාන් වහන්සේ සිව්පිලිසිබ්බය පිළිබඳ වැඩියෙන්ම තිබුණා කියලා මට මතක නෑ කවුද කොන්වොකේෂන් එක තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඒතදක පාළියෙන් සලකලා තියෙනවා. සිව්පිලිසිබ්බය කියලා කියන්නේ අත්ත ධම්ම නිරුත්තිපටි බහන කියන වචන හතර තමයි සාමාන්‍යයෙන් කියන්නේ කම උගන්වන්නේ. මම මේක තේරුම් අරගන්න මෙහෙමයි අර්ථ කියලා කියන්නේ අර්ථ ශාස්ත්‍රය. අර්ථ ශාස්ත්‍රය කියලා කියන්නේ සාමාන්‍ය ඉකොනොමික්ස්, පොලිටිකල්, සෝෂල් තින් නැත් කොමන් සෙන්ස්. යම් කිසි දෙයක් සිද්ධ වෙනකොට ඒකේ අර්ථය තේරුම් ගත්තයි කියලා කියන්නේ contextual meaning එක තේරුම් ගන්නවා conventional meaning එක. ඒ කියන්නේ සම්ප්‍රදායන කූල නැත්තම් සම්මුති දැනුම. නමුත් සම්මුති දැනුම විතරක් නෙමෙයි මේකේ පරමාර්ථයක් තියෙනවා. බුද්ධ ආදී උත්තරමන්සලට පේන යමක් මේකේ පිටිපස්සේ තියෙනවා කියන නිසා මේ භාවනා කරන්නේ ඇති හැටි දැකීමට. ඇති හැටි කියලා කියන්නේ ඇහැට පේන ඇති හැටි නෙවෙයි. ඒක පිටිපස්සේ තියෙන අපේ බුද්ධ ආගමේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම. නමුත් ලෝකේ සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය මේ හැම සමාජයෙන් පෙන්වන්නේ කිසිම අනිත්‍ය නෑ මේක නිට්ටයයි කියන්නේ. ලෝකේ දුකක් නෑ තියෙන්නේ හොඳ සැප හරිය විතරයි මේකේ ලෙඩු නෑ මේ සමාජේ පිස්සු නෑ මේ සමාජේ වයසකයි මේ සමාජේ නෑ ලෙඩු ටික තේර පිට්ටිතාලට උඩ ගාල් කරන්න ඕනේ පිස්සු ටික තේර පිස්සංකොට්ටුවට ගාල් කරන්න ඕනේ වයසක කට්ටිය තේරම හවුස් ෆෝ එල්ඩර්ස් වලට ගාල් කරලා නගරේ ඉන්නේ නගර සෝබිනියන් පමණයි ඒ කට්ටිය පුරාංගනයි පුර බොහොම ලස්සන ජීවත් වෙන දෙවියන් වාක ලෝකේ කිසිම දුකක් නෑ මේක තමයි මේ වෙස්ට් එකේ පෙන්වන්න හදන්නේ. නමුත් අපි දන්න රෙද්ද උසල බලනකොට එහා පැත්තේ මොකද්ද තියෙන්නේ කියලා. ඒකේ ගණ්ඩ දෙන්නේ කොහෙද තියෙන්නේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් තමයි. එන්නේ විදිහට මේ පෙන්වන්න හදන දේ තියේදී ওই පිටිපස්සේ තියෙන දේ දැකීම තමයි ධර්ම කියලා කියන්නේ. අර්ථය දැකලා සම්මුතිය දැකලා ධර්මයේ දැකීම තමයි කවුරු මොන විදිහම අඳින්න ගියත් කාජුවම තමයි. කියන සංසාර රෝගේ ජාති ජරා ව්‍යාධි මරණ මොනම තාලෙමත් වහන්න බෑ. ඒ ඒක ස්වභාවය. ඉතින් අපි ජාතිය නම් බොහොම ජගේට ජයට අගය කරනවා. පාටි දානවා. හැබැයි ව්‍යාධියට මරණයට ජරාවට අපි ක්‍රම හොයනවා. කොච්චර හොයගුවත් හරියන්නේ නැහැ. මේ ලෝකේ බොරු නොකියන එකම නීතිඥයෙක්වත් නැතුළු නොමැරෙන එකම වෙදෙක්වත් නැහැ කියලා කියනවා. ඒව සදාතනික ධර්මයි. ඒ නිසා මේ මේ පෙන්වන්න හදන මේ ලස්සන සුන්දර ලෝකේ මේ තියෙන සම්මුතිය ඒකට ප්‍රශ්න නමුත් මේක පිටිපස්සේ තියෙනවා යථාර්ථයක් ගැටුල් තියෙනවා පරමාර්ථයක් මේකට තියෙනවා ධර්මයක් කියලා මේ අර්ථය සහ ධර්මයේ නීයාර්ථ නේතාර් නේතාර්ථ කියලා දෙකක් තියෙනවා ඒගොල්ල පෙන්වන්න හදන දේ සහ වහන්න හදන දේ තුල තියෙන සත්‍යය ඒ දේ දකින්නම් භාවනා කරලා තියෙන්න ඕනේ. ඇති හැටිය දැකීම. මේකට කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා. භූතය කියලා කියන්නේ පෙන්වන්න හදන දේ නෙවෙයි. පේන දේ, බලන දේ නෙවෙයි, පේන දේ. පේන දේ හරීම ස්වභාවිකයි. බලන දේ අපේ මන අපේ හැටියටයි බලන්නේ අරක බලනවා මේක නොබලනවා. පේන දේ මතුවලා එන පේන දේ අපිට වළක්වන්න බෑ. අර්ථය කියලා කියන්නේ අපිට අපේ රුචි මනාප සුන්දර ධර්ම කොටස් බල බල ඉන්නවා. ඒත් කොච්චර කෙරුවත් අධර්මය අසුචිය නරක දේවල් ලෝකේ තියෙනවා. මෙන්න මේ දෙකම සම කරලා බැලීමයි කියනවා ධර්මය කියන්නේ. අර හොඳ පැත්ත විතරක් බලන එකට සම්මුතිය වලින් එකට අර්ථය කියලා කියනවා. ඉතින් මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් ඔය මේ අන්ධ සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරන සමහරු ඇත් දෙකම පේන්නේ නැහැ. මේ මිසු මෙලෝ වශයෙන් ආර්ථිකවත් පිරිනනවා. සමාජිකවත් පිළිගෙනවා. මේ දේශපාලන වශයෙන් පිළිගෙන. ඒ කියන්නේ අපි කියන මේ මැදපන්තියටවත් එන්න බැරි කට්ටිය. කින දුප්පත්යන් සාව බුදුදෙස කියන දෙකම පේන්නේ නැහැ ඒගොල්ලන්ට අම්මගේ තාත්තගේ බුදුදෙස් නැති කර ගන්නවා නමත් නැති කර ගන්නවා ඒ කට්ටිය. ඒ තියෙන එක හැක් තියෙන කට්ටිය ඒගොල්ලෝ දැකලා ඒගොල්ලෝ ආර්ථිකය හදා ගන්නවා, දේශපාලනය හදා ගන්නවා, සමාජික මට්ටමක මැදපන්ති ජීවත් වෙනවා. නමුත් ඒගොල්ලන්ට දෙකම පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ ජීවිතෙන් එහා පැත්තට යන පැත්තේ ඒගොල්ලෝ ගණන් ගන්නෑ. මේ ඉන්නකම් කාලා බීලා අර කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන සමාජයේ ඉන්නවා. නමුත් තවත් කොටසක් ඉන්නවා ඒ සාමාන්‍ය මට්ටමට වැටෙන්නේ නැහැ. ආර්ථිකය පවත්වන ගමන් කනවා බොනවා ජොලි කරන ගමන්ම එහා ආත්මයක් තියෙනවා. දරුවන්ට ආදර්ශයක් තියෙන්න ඕනේ කියලා එහා පැත්ත බලන. ඒගොල්ලන්ට කියනවා ඇප් දෙකම තියනයි කියලා. අන්‍යයට විතරයි බුද්ධ ධර්මයක් තේරුම් ගන්න පුළුවන්. එයා විතරයි කර්මේශා කර්මඵලයේ අදහන්නේ. අන්නේ විදිහට මේ පේන්නඳ හදන නාටකම තියෙද්දි මේකේ පේන දේ විනිවිද දකින්න දේ දකින්නකට කියන්න පුළුවන් ධර්මයේ දකින්න කියලා. ඉතින් ඒ නිසා ලෝකයේ තියෙනවා පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය කියලා දෙකක්. මේ ලෝකේ දුවන්නේ අන්ධ භූතේ. තන්නේ කරම සම්මුතිය දුවන්නේ. ඉතින් අපිත් මේ අර බෙලිගිරියක් කටිච්චාම තල්ලත්තක් උඩට ඉතින් හාවා කෑ ගහනවා අහස කඩාවැටෙනවා කිය. ඉතින් පිටිපස්සේ තේරම දුවනවා කලි කඩාගෙන. ඒ දුවන දිවිල්ල තමයි මේ තියෙන නිසා රැල්ලට වැටුනොත් නම් රැල්ලට අහු වෙනවා. තනි වුණොත් නම් බේරෙන්න පුළුවන්. රැළේ ඉන්නකම් නම් කවදාකවත් බේරුමක් නැහැ. ඉතින් මොකද කරන්නේ අපි සමාජශීලී සත්තු වශයෙන් රැළටත් යන්න වෙනවා. හැබැයි දැනගන්න මේ රැළට ගියොත් රැළට අහු වෙනවා. ෆැෂන් එකට අහු වෙනවා. ඒ තියෙන සමාජයේ නටන දෙල්ල නටන්න වෙනවා. ඒ නිසා අපිට තියෙන්න ඕනේ පෞද්ගලික ජීවිතයක්. සිංහෙක් වාගේ, අලියෙක් වාගේ, කංග වේනෙක් වාගේ පැත්තකටලා ඉන්න. අන්න එතකොට තේරෙනවා මේ නාඩගම නැටුවට අපිට වගකීමක් තියෙනවා. ආධ්‍යාත්මය හදාගන්න මරණින් එහාට යන්න. අන්න මේ දෙකම දැකීම අර්ථ ධම්ම වශයෙන් සලකනවා. මෙන්න මේ දැක්කට පස්සේ භයානක ප්‍රශ්නයක් මතුවෙනවා මේ අන්ධ භූත ජනතාවට මේක කියලා දෙන්න බෑ ඒගොල්ලෝ හිතන්නේ මේ මනුස්සට පිස්සු මේ මෙච්චර මේ මිනිසුන් රස්තාවකුත් නැතුව මැරෙන්න හදනවා මේගොල්ලෝ මේ අපබ්‍රත කතා කරනවා නිවන් දකින්න හදනවා මේ පැයට හැතපුමයි වේගේ බරබාගේ ඔහෙල අහඟට යන්න හදනවා කියලා අර මම ජීමා කරත්තකාරය කියලා කතාවක් තියෙනවා. ඒගොල්ලන්ට වෙන්න දැන මේ අපි මේ ආර්ථිකයවත් ගැට ගන්න හදනකොට මේගොල්ලෝ ඇවිල්ලා මේ නිවන් දකින්න කතා කරනවා. මේ කරන්න පුළුවන් වැඩද? අන්නේ එන්නේකදී එන්නේ අන්න ජනතාවට වෙලාව බලලා කලාව බලලා හරියට ප්‍රමාණේ මෙන්න මේ ටික ඇත්ත. හැබැයි මේක සම්මුති සත්‍යය. මෙන්න මේක ඇතුලේ තියෙන පරමාර්ථ සත්‍යයක් කියලා කියලා දෙන්න පුළුවන් භාෂාවක් තියෙනවා. අංග චලනයක් තියෙනවානේ. ඉරියව්වක් තියෙනවානේ. ඒ ටික කියනවා නිරුක්තිය කියලා. නිරුක්ති කියන්නේ සාමාන්‍ය ව්‍යාකරණය. ඒක බොහෝම අමාරු වැඩක්. කොච්චර අමාරුද කියනවනම් සිද්ධාර්ථ තාපසතුමා අවුරුදු 6ක් එකට ජීවත් වුණා පස්සක මානුන් එක්ක. ඒ කාලෙම කෙරුවේ දුෂ්කර ක්‍රියා. හැම කෙනෙක්ම උදව් කරා. දුෂ්කර ක්‍රියා කළා. පස්සේ මෙයාට තේරුණා මේක අන්තයක් මේක හරියන්නේ නැහැ කියලා. තේරුණාට පස්සේ ටික ටික කැම ගන්න පටන් ගත්තා. පින්න පාත යන්න පටන් ගත්තා පස්සේ ශරීරය ආයේ ටිකක් පණ ගහලා එනකොට අර හය දෙනාම කිව්වා. පස් දෙනාම ගොයියා දැන් ඉති වැඩි අතහැරලා දින්නේ ආය උපස්ථාන කරන්න ඕනේ ටටා කියලා ගියා යන්නේ. ගිහිලා නතරුනේ කොහෙද? මිගදායි. බුදුහාමරණ බුදු වෙලා සති කොච්චර දුරකට යන්න වුණා පලාතර ගඳ ගන්න දැනක හිටියේ නෑ. ගියාට පස්සේ බුදුරජාණන්සේට ඇත්තටම මධ්‍ය ප්‍රතිපදා හම්බෙලා පුතු වුණා. බුදු වුණාට පස්සේ උන්වහන්සේ කල්පනා කරලා බැලුවම දැන් මට අහුවෙලා තියෙනවා අත්ත ධම්ම දෙකම. මේක තේරුම් ගන්න ගන්න පුළුවන් කවුද ඉන්නේ කියලා. ඒක භයානක පරිශීලනයක් කරන්න ඕන. ඉස්සල්ලාම වුණේ ආලාර කාලා. ඒ මොකද මේ දෙන්නම එතකොට අරූප ඥාන හත අට ලැබලා තියෙනවා. නමුත් මේ දෙන්නම මැරිලා අරූප ලෝකෙ ඉපදිලා ඒගොල්ලෝ ෆ්‍රිජ් එකට දාලා ලොක් කරලා. කොමියුනිකේට් කරන්න බෑ, ඇස් නැහැ, කන් නැහැ. දැන් සදා අනාතයි. ඊට පස්සේ කල්පනා වුණේ පසුගමන. කොච්චර කල් පයින් ගියාද කියලා බලන්න සත්‍ය ඉවර කරලා වස්වසන තාක්කයි. පයින් ගියා ගියා ගියා ගියා. ගිහිල්ලා මිගදායට ගියාට පස්සේ පත්තිනාන් මොකද කිව්වේ? මෙයා රජ කුලෙන් පැවිදි වුණේ. මෙයාට සේවකයෝ නැතුව ඉන්න දන්නේ නැහැ. ඔය එන්නේ අපෙන් උපස්ථාන ගන්න. දැන් බලන්න ඇඟ දිහා කාලා බීලා හොඳට ඇඟතර කරගෙන ඔය එන්නේ කකුලට හොදන්න වතුර ඉල්ල ගන්න. ඉඳ ගන්න ආසනේ හදා ගන්න. බත් එක හදලා දෙන්න. අපි මේ මොනවද කියන්නේ ඒ වැඩවලට අපි නැහැ. එක එක්කත් නැගිටින්න එපා. ඔය ආවට ගණන් ගන්න එපයි කියලා කතිකාවතක් කරගත්ත බව පහේ පන්ති බුද්ධඝම පොතේ තියෙනවානේ. බුදුජානනාංශ මේ දැනගෙන ගිහිල්ලා ඉඳගත්තා. ඉඳ ගන්නකොට ඒගොල්ලන්ට ඒ රටේ තිබුණ ක්‍රමයේ හැටියට වතුර එකක් තියෙන එක චාරිත්‍රයේ තිබුණා උඹට ඕන හොදාගෙන වාඩි වෙන්න. හේතුවේ නැහැ. බුදුජානනාංශයේ පුරුද්දර කකුල් දෙක වලලා වාඩි වෙලා හර කට්ටියට වාඩි වෙන්න කියලා පොඩ්ඩක් කිව්වා බණ ටිකක් අහමු කියලා. එක් එක් අහන්න ලෑස්ති වෙනවා. ආවුෂ වාදයෙන් කතා කරා බුදුහාමුදුරන්. යාළුවෝ උඹ කවුද අපිට බණ කියන්නේ? අපේ වචනේ කියන්නේ. යසු දෙන කියන්නේ මම මේ ගැඹුරු ධර්මයක් කියනද නෙමෙයි. ඒ බණ අපට ඕනේ නෑ. අපි ඔක්කොම එක සිගරට් එක දෙකට දාන දීපු කට්ටිය. උඹ කවුද අපිට බණ කියන්නේ? තුන් සැරයක් බුදුරජාණන් උත්සාහ කළා තියෙනවා පස්වක මහන්ට කියන්නේ මේ වටිනා ගැඹුරු අර්ථයක් මට වැටහිලා තියෙනවා තේරුම් ගන්න එක්කෙනෙක්වත් බාරගත්තේ අච්චර අර අවුරුදු 6ක් බුදුහාමර උපස්ථාන කරපු කට්ටිය. නමුත් ඒතකොටයි සරුවචනාංශයට තේරුනේ ධර්මය සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය තිබුණට අවබෝධ කරාට මුනින්නමල තියෙන කලයකට ඒක වක් කරනවා කියන එක ලේසි නෑ. ඒගොල්ලෝ ඒක පිළිගන්න තැනට ගන්නවා කියන එක සම්පූර්ණ අහඹයක්. ඊට පස්සේ බුදුරජාණන්සේ පඬිස්සවන් කියන්නේ ට්‍රැක් ට්‍රැක් ට්‍රික් එක මාරු කරා. ට්‍රැක් එක මාරු කරලා කිව්වා දැන් හොඳටම දන්නා මේ එක්කෙනෙක් ෆුල් රෙසිස්ටන්ට් කෙනෙක්වත් අහන්න කැමති නැහැ. ඊට පස්සේ මේ බුද්ධඥානසේ අහුවල මේ ප්‍රශ්නාගෙන් අපි ඔක්කොම එකට අවුරුදු 6ක් ජීවත් වෙලා තියෙනවා. මම කවදාකවත් භාවනා කරනට ආලෝකයක්වත් දැක්ක කියලා උඹලට කියලා තියෙනවා. එතකොට එක එකන මොනේ මොන බලාගත්තොත් මෙයා කවදාකවත් බෝස්ටිං නැති යාති මිනිස්සේ. ඊට පස්සේ අවලු මං ඇයි එහෙම ආලෝකයක් දැක්කේ නැහැ කියලා කිව්වේ. දැක්කේ නැති හින්දා. මං අද ඇයි දැක්කයි කියලා කියන්නේ. දැකපු හින්දා. කියනකොට මේගොල්ලන් හිතනකොට මේ මිනිස්සයා මේ ප්‍රායෝගික දෙයක් මේ කියන්න හදන කියලා වාඩි වුණාට පස්සේ තමයි ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන්නේ. ඒක නිසා ඒ නිරුක්තිය කියන එක Taman දන්න දේ අනික් කෙනාට තේර බබාගේ භාෂාවෙන් බබාට කියලා දෙන්නා වගේ ඒක පොඩි වැඩක් නෙවෙයි. අද ලෝකයේ ඔය ටෙක් ইনফර්මේෂන් ටෙක්නොලොජි කිව්වට තන්නේ කර අනාගෙන තියෙන්නේ. මොනම දෙයක්වත් කියන දෙයක් කොමියුනිකේට් වෙන්නේ නැහැ. වචන ගොඩක් තියෙනවා, ටෙක්නොලොජි ගොඩක් තියෙනවා, කවදාකවත් කොමියුනිකේෂන් නැහැ. අරයා කියනවා මෙයා අහනවා අහන දෙ නෙවෙයි කියන්නේ. අපි අහන්නේ අපිට ඕනේ දේ. ඕන තරම් ටෙක්නොලොජි එක තිබුණාට අපිට ඕනේ නිවුස් එක විතරයි අපිට එන්නේ. දැන් UNP කාර්යයක් නම් UNP එක සම්බන්ධ කියලා බෑ එහෙනම් දේශ ශ්‍රී ලංකාව ගැන කියනකොට ඒ රේඩියෝ එකත් හොඳ රේඩියෝ එකත් පොලේ ගන්න. ඉතින් ආට ඕන දේ අහනවා මිසක් මේක නෑ. ඒ නිසා මේ කොමියුනිකේෂන් කියන එක සිද්ධ වෙන්නේ නිරුක්තිය දන්න කෙනාට විතරයි. ඒක නිසා ධම්මචක්කපවත්තන සූත්‍රය ඉවර වෙලා කොණ්ඩඤ්ඤාමතුරු නිවන් දැකපුවට පස්සේ උදම්මනන්නේ බුදුහාමතුරු අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ කියලා බුදුරජාණන් වහන්සේ සතුට ප්‍රකාශ කරන්නේ කොණ්ඩඤ්ඤ බුද ඔබ අන්‍ය වූ ගැඹුරු ධර්මය තේරුම් ගත හැකි. බුදු බුදුරජාණන් කොච්චර තේරුම් ගත්තත් ඇති වැඩක් නැහැ. මිනිස්සෙක් එක තේරුම් ගත්තේ නැත්තම්. එහෙනම් අපිට කොහොමද ධර්මයක්? කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තට බුදුන් කෝ යන්තම් ඇති. එක් එක් යන්තම් ගොඩාවයි කියලා. ඒකෙන් තේරෙන පටන් ගන්නවා නිරුක්තියක තියෙන වටිනාකම. අද බණ දන්නේ නැති කවුරක්වත් නැතුවක්වත් මොනවත් නෙවෙයි. අදාළ කාරණාව අදාළ ප්‍රමාණයට කියන්න පුළුවන් නම් අපිට කොච්චර ගෞරවයක් ඇති වෙනවද කියලා බලන්න. ධර්ම නැති නිසා නෙවෙයි අපි මේ අහලා නැති නිසා නෙවෙයි. මේ කොමියුනිකේෂන් වෙන්න අර්ථ ධර්ම දැනගන්න බෑ. වෙනම ස්කිල් එකක් තියෙනවා. ටීචින් ටෙක්නික් එකේ ටීචින් ඇබිලිටි ඔක්කොටම නැහැ. ඒකට කියනවා නිරුක්තිය කියලා. මේ තුනේ උච්චාවච භාව තියෙනවා. සමහරුන්ට සම්මුතිය හොඳට තේරෙන පරමාර්ථය තේරෙන්නේ සමහරුන්ට සම්මුතිය ගණන් ගන්න විරුද්ධයි පරමාර්ථය තේරෙන. සමහරුන්ට කියලා දෙන එක ඕනේ කියලා හිතන සමහරට ඕනේ නැහැ කියලා හිතනවා. අනිත් වගේ අර්ථයේ ධර්මයේ නිරුත්තේ ප්‍රතිබහණියේ උච්චාවච භාව තියෙනවා. උච්චාවච භාවයේ ස්කිල් එක උසස් තත්ත්වෙත්මයි ප්‍රතිබහණිය කියලා කියන්නේ විස්තම් එක අර තුනේම මාස්ටර් එක අර තුනේම වශී භාවය තමයි ප්‍රතිබහණිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරනකොට අපි ඇත්තටම මොලේ සහ හෘද වස්තු අතර විශාල ඩිස්පැරිටි එකක් අපේ තියෙනවා. මොලේ නිතරම තර්ක කරනවා හෘද වස්තු නිතරම හැඟුම්බර වෙනවා. ওই දෙන්න කසාද බඳු ගෑණි මිනිහා වගේ රණ්ඩුම තමයි කොයි වෙලාවෙත් වැඩි. මොලේ සාමාන්‍යයෙන් පිරිමයාගේ නියෝජනය වෙනවා හෘද වස්තු ගෑණිගේ නියෝජනය වෙනවා. මොලේ කියන කිසිම දෙයක් හෘද වස්තුට තේරෙන්නේ වර්ධිවතු කියන්නේ හැබැයි දෙන්න අතට අත බැඳගෙන පාර යනකොට නම් යන. කේතරදී රන්නකො. ඉතින් සාමාන්‍ය මිනිසෙක් වශයෙන් මේ පෙනුනට මේක ඇතුලේ අලි යුද්ධයක් තියෙනවා. මේ දෙමළ සිංහල යුද්ධ නෙමෙයි කියන්නේ බාහිර නිමිති නෙමෙයි ඇතුලේ තියෙන යුද්ධය තමයි මේ චිත්‍ර මාර්ගයෙන් මේ මාර්ගයෙන් ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ තමයි උඹ ගෑණි මම මිනිහා උඹ සිංහල මම දෙමළ කියලා රණ්ඩු යන්න. නමුත් ඇතුලේ තියෙන රණ්ඩු. මේ දෙක කවදාකවත් කොමියුනිකේට් කරන්න අපේ මොලේ සහ හෘදේ වස්තුවේ කොමියුනිකේෂන් නැහැ. කොමියුනිකේෂන් වෙන්න නම් දෙන්නගේ වැඩ නතර වෙන්න ඕන. මොලේ වැඩත් නතර වෙන්න ඕන හෘදේ වස්තුවත් අඩුවම ගන්න ගියාම පොඩි පොසිබිලිටි එකක් තියෙනවා දෙන්න කොමියුනිකේට් කරන්න. ඒ නිසා මම කවුද කියලා දැනගන්න මමයා කියලා කවුද කියලා දැනගන්න අපිට ඇස්තරගෙන පිළිගන්න ගමන් කරන්න බෑ. එතකොට අපි වෙන කෙනෙක් තමයි දැනගන්නේ. අහන ගමන් කරන්න බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඇත් දෙක වහලා සද්ද නැත්නම්කට ගිහිල්ලා නාසයට වැඩ නොදී, කටට වැඩ නොදී, කය විතරක් විවෘත කරලා ඒකට සම්පූර්ණයෙන් ඇද්ද කරලා මොනවද මං අත්දකින්නේ කියලා. ඒ නිසා හෘදේ වස්තුවයි මොළේ එකතු වෙච්ච දවසේ සම්පූර්ණ අහඹයක් කවදාකවත් දැකපු නැති දෙයක් අපි දකින්නේ. සංසාරේ පුරාවට අපි මේ නාම රූප ගෙනියලා තිනවා. මොකද මේ දෙන්න අතර කොමියුනිකේෂන් නැහැ. භාවනාදී කරන්නේ මේක පුළුවන් තරම් දෙන්න එක පැත්තට හරවනවා. හරවනකොට හෘදේ වස්තු බොහෝ විට සම්මුතියට කැමතියි. පවතින හැඟුම් වලට කැමතියි. මොලේ තර්ක ඥානෙ හැම වෙලාවෙම විනිවිදින්න කැමතියි. මේ දෙන්න ගැටෙනවා. මේ දෙක සමතල වෙනමයි කියලා කියන්නේ මේ දෙන්නට දෙන්නගේ තියෙන හැකියාවල් තේරුම් අරගෙන එකිනෙකා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන්න. දැන් මේ නියුරෝප්ලාස්ටිසිටි වල තේරුම් කරලා තියෙන්නේ මොලේ වම් පොළ වම් පළුවයි දකුණු පළුවයි අතර මේ වෙනස තියෙනවායි කියලා දකුණු පළුව තර්ක ශාස්ත්‍රයත් වම් බලුව ඒස්තටික් පැත්තත් ඒ කියන්නේ సౌందర్యාත්මක පැත්තක් තියෙනවා කියන්නේ. ඒ නිසා වම් පැත්ත කියන කිසිම යෝජනාවක් දකුණු පැත්ත තහවුරු කරන්නේ නැහැ. යෝ ස්ථිර කරන්නේ දකුණු පැත්ත කියන කිසිම යෝජනාවක් වම් පැත්ත තහවුරු කරන්නේ නැහැ. නිසා මේක ඇතුලේ යකාගේ කම්මලක්ලු තියෙනවා. නින්දට ගියත් මේ මොලේ වැඩ නතර වෙන්නේ නැහැ කියලා හොයාගෙන තියෙනවා. තද බල නින්දේ ඉන්නකොටත් මේකට ඉලෙක්ට්‍රෝඩ්ස් දාලා බැලුවොත් තන්නේ කර කාර්යශීලී අවස්ථාවක යන තරම් මොලේ ගන්දුළු සිද්ධ වෙනවා. ඒගොල්ලෝ නිදා ගන්න අරන නිින්දෙන් බය කරලා අවදි කරලා තියෙනවා. අවදි කරනකොට මොකද වෙන්නේ කියලා. ඒක ලොකු වෙනසක් නැති. නිදාගෙන හිටියත් අවදි වෙලා හිටියත් නිින්දෙන් තිගැස්සුනත් මේ දෙකේ ෆන්ක්ෂන්ස් වල මොලේ කටයුතු වල අඩුවක් නැහැ. මොකද මේ දෙන්න අතර තියෙන අන්‍යෝන්‍ය අනිස් අවිශ්වාසය. හැම වෙලාවෙම සැකෙන් බලන්නේ මෙන්න මේවා නතර කරලා දෙක සමතුලිත කරන්න නම් මේ දෙක අතර කොමියුනිකේෂන් එකක් යන්න වෙනවා කියන්නේ නිරුත්‍යයක් යන්න වෙනවා අපි එළිය කතා කරන එක නෙවෙයි ඇතුලේ මම කියන්නේ කවුරු කියලා තේරුම් ගන්න. ඒක බටහිර සාහිත්‍ය විද්‍යාව කියන්නේ යටි හිතයි උඩු හිතයි අතර තියෙන ගනුදෙනුව කියලා. බුදුරජාණන් වහන්සේ මේක මට්ටම් තුනක් පෙන්නනවා. වීතික්කම භූමි, පරිඋත්තාන භූමි සහ අනුශේ භූමි කියලා. ඔය සම්පූර්ණ එකිනෙකට වෙනස්. මේවා ගැලෙවට පස්සේ තමයි අඩියට යන්න පුළුවන් වෙන්නේ අපිට අනිදර්ශන විඥානය නැත්නම් ප්‍රභාසර හිතට. ඉතින් මෙවයිදී හිත වෙන්නේ පොඩි මේ ඇලයින්මන්ට් එකේ අත්‍යත් එකක් තියෙනවා. හරියට ලයින් වෙලා නැහැ. ඒ ලයින් වෙන එකේ ಗುಣ ටිකක් තමයි අර්ථ ධම්ම නිර්ත්‍ය ප්‍රතිබහන කියලා මට තේරෙන්නේ. අපිට එක්කෙනෙකුටවත් ඒක ලබා ගන්නට අඩුවක් නැහැ. මේ අත්ත ධම්ම නිරුත්තිපටි බහන ලබන්න අපිට අහවල දෙය අඩුයි කියලා කිසිම මිනිසෙකුට කිසිම දෙයක් නැහැ. ඒ වුණාට අපි කොච්චර එකිනෙකාට ඊර්ෂ්‍යා කරගන්නවද කොච්චරක් අපි ගැන මේ පහත් කරලා හිතන දන්නේ මට අරක නැහැ මට මේක නැහැ මට මේක නැහැ කියලා මේ කාම වස්තුන් පිළිබඳ නැති බැරික ඉස්සර කරගෙන මනුස්ස තත්ත්වේ නසලකහයි. එතික් මේ අර්ථදම නිරුත්තිපටි බහන තව පැත්තක් තියෙනවා. එකක් තමයි අභ්‍යන්තර වශයෙන් සීල සමාධි ප්‍රඥා පුහුණු කරන්න අපිට කිසි අඩුවක් නැති බව. නැත්තම් අපි පිරිච්ච මනුෂකමක් අපිට තියෙන බව තේරුම් අරගන්න මේ අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිබහන ගැම්මක් තියෙනවා. දෙක මේ බාහිර සාසනය කියලා එකක් තියෙනවා. අපිට මේ අවුරුදු 2500ක් ආපු මේ දේ මැරෙන්න ඉස්සලා කාට හරි මේක දෙන්න එපාය මේ ධර්ම මල්ල. කාට හරි වැඳලා හරි කමක් නැහැ. පුරුදු කරන්න එපායි. අන්න එතන කොමියුනිකේෂන් වලත් පැත්තක් තියෙනවා. සාමාන්‍ය තේරවාදෙ පෙන්වන්නේ අන්න ඒක. අවබෝධ කරපෙන්න තව කෙනෙකුට කියන එක. නමුත් ඊට ඉස්සෙල්ලා සිද්ධ වෙනවා අභ්‍යන්තර සාසනීයට. ඒක තමයි හුඟක් වැදගත් වෙන්නේ. ඊට පස්සේ බාහිර සාසනයට ගියාට පස්සේ අපි මේ හොඳම ක්‍රමේ තමයි කවුරුරි ප්‍රශ්නයක් අහුවට පස්සේ තමන් කල්පනා කරලා බලනකොට මගේ භාවනා ජීවිතේ මට මේ ප්‍රශ්නේ මතුවුණාට පස්සේ මම කවදා කවුරු කොහොම කිව්වට පස්සේ මේක තේරුම් ගත්තේ කියලා අවබෝධ කරන අර ආහන කෙනාගේ මානසිකත්වයේ තේරුම් ගත්තේ නැතුව අපි මොනවා කතා කරත් කොමියුනිකේට් වෙන්නේ ප්‍රශ්න අහන කෙනාගේ මානසිකත්වයේ තේරුම් ගන්න තු උඹ මොඩේ උඹ ප්‍රශ්න උත්තර දෙන්න දන්න ප්‍රශ්න අහන්න විතරයි දන්නේ මම විතරයි උත්තර දෙන්න දන්නේ කියලා මම ඇන්දොත් ගමනක් යනවා අපිට තේරුම් ගන්න වෙනවා මේ ප්‍රශ්නේ අහන කෙනාගේ තියෙන අහිංසක මනස මමත් ඔතනනේ හිටියේ මට කොහොමද මේ ප්‍රශ්නේ තේරුනේ? අන්න එතෙන්ද යනකම් අපි පල්ලෙහාට බහින ගතිය තමයි ඒ මහා කරුණාවේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අධ්‍යාපනය කරන කට්ටිය දන්නවා. උගන්වන කට්ටිය පන්ති වලින් අමාරු පන්ති තමයි මොන්ටිසෝරි පන්ති. එතෙන්ද තමයි පොඩි ගාමේ බත් කකා දෙල්ලක් කර විතර එකයි පන්තික විනාඩි 25ක් ඉඳගෙන ඉන්න ඉගෙන ගන්න වෙලාව. ආයන්න ඉඳ ගන්න වෙලාව. ආයන්න ඉගෙන ගන්න ඕක තමයි අමාරුම තැන. යුනිවර්සිටි එක මහා ලොකු දෙයක් නෙවෙයි. ඒකට ගොඩාක් දිනු වෙලා කොට ගහලා තියෙන එක යනවා මේක නතර කරන්න බැරුව යනවා. පටන් ගන්න තැන තමයි මම. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ අපිට මේ ඔක්කොම සුදුසුකම් තියෙනවා. ඒකේ මේනික පෙළ ගැස ගන්න නැතුව මේකට අදහස් නොදී අත්මේ සාමාන්‍ය ලෝකයා විඳින කාම සැපේට මේ යට වෙලා මැරුණොත් මිච්ඡර අමාරුවෙන් ආපු මේ 2005 කාපු සාසනයට මොනවද අපි කෙරුවේ මොනවද අපි කරගත්තේ කියලා ඒක මරණ මොහොතදී අපිට මුහුණ දෙන්න වෙනවා. පශ්චාත්තාප වෙන්න වෙනවා. මේ කන බොන අපි සාමාන්‍යයෙන් අපි ඛණ්ඩ ජීවත් වෙනවද නැත්නම් ජීවත් වෙන්න කනවද කියන එකට. උගෝදෙනේ ඛණ්ඩමයි ජීවත් වෙන්නේ. අද රෑ ඩිනර් එක මේ වෙලාවට හෙට ලන්ච් එක මේ වෙලාවට ඒකෙම ඔකියුපයි. වෙන මොනවක් කරන්න වෙලාවක් ජීවත් වෙන්න කන්න ඕනේ ඒක වෙනම කතාවක්. නමුත් ඊට පස්සේ මේ දේවල් වලට දාන්න. ඉතින් මේ අත්දම්මනේ ප්‍රතිපදාන වගේ දේවල් වෙන ශාසනයක බලාපොරොත්තු වෙන්න එපා. වෙන ශාසනවල තියෙන සාමාන්‍ය ශ්‍රද්ධාව, වෙන ශාසනවල තියෙන සාමාන්‍ය සමාධි මට්ටම්. මේකෙදී අපි අර ඉංග්‍රීසියෙන් කතා කරනකොට මතක් කරගත්තා වගේ අනුසය කෙලෙස් වලට ගිහිල්ලා රාගය අනුසය වශයෙන් වංචා කරන වෙලාව, ද්වේෂය අනුසය වශයෙන් වංචා කරන වෙලාවේදී මේ කොමියුනිකේෂන් හරිය වැදගත් වෙනවා. එහෙම නොවුනොත් අපි අර මූණි මූණිච්චාවට ෆේෂල් මේ මේ මොකද ඒ කියන්නේ ෆේස් වැලියු එකට යට වෙනවා. යට වුණොත් කවුරක්වත් නෑ අපිව මේ ෆේස් වැලියු කියලා කියන්නේ සම්මත ධර්මයට. ඒක හරහා විනිවිද ගිහිල්ලා ඒකේ තියෙන પરමාර්ථ ධර්ම දකින්නකම් අත්ත නෑර සටන ගෙනියන්න ඒකට මේ නිරුත්ති අත්ත ධම්ම නිරුත්ති පිටබන අවශ්‍යයි. මේ අර පරිධම්මිලා මාර්ගය කියන ලොකු පොතේ තියෙන ටික මට තේරෙන හැටියට මම කියනමුත් මේක කවදාකවත් එහෙම මේ ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට හේතු කාරණු පහක් අවශ්‍ය බව පාවොක්සයිඩ් පොත පරිවර්තනය කොට කියලා තිබුණා. පෙළකට පින් තියෙන්න ඕනේ. අසුවිරුතන් තියෙන්න ඕනේ. ප්‍රශ්න කිරීමේ හැකියාව තියෙන්න මේ ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලදී අපිට තේරෙනවා උත්තරේ නේ වැදගත් වෙන්නේ ප්‍රශ්න නගන හැටි. හරියට Tamanට ඕන විදිහට ප්‍රශ්නයක් නගනවා කියන එක වෙලී ස්කිල්ෆුල් ජොබ් එකක්. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය ඕනේ. ඒක නිසා ශවණේ ඇහුම්කන් දීලා ප්‍රශ්න කරලා ඒකම තමයි ලියලා කියන්නේ ලියනකොට තමයි මේ මාත්‍රා හරියට හිටින්නේ මා ප්‍රාණාල් පප්‍රාණ වැටෙන්නේ ඊට පස්සේ කල්යාණ මිත්‍රන් ඇසුරු කරලා බොහෝ පුහුණු කිරීමෙන් තමයි අට ධම්ම නිරුත්ති ප්‍රතිපහන ගන්න පුළුවන් කියන්නේ අපි දන්නේ අපි කොතර කරන් තියනවද කියලා නමුත් ඒ නිසා අපි ධර්මයට යනකොට ඒ ධර්ම මාර්ගය යනකොට දැන් බණහල ඇති කියලා හිතන්න වෙලාවක් එන්නේ නැහැ නැවත නැවතත් නැවතුනත් අහන්න ඕනේ. ප්‍රශ්න අහන්නේ මොඩියෝ කියලා හිතන්න තරකයි. ඒක සම්පූර්ණ වැරදි අදහසක්. ප්‍රශ්නේ නැගීම මාර්ගයේ ඒක ලොකු ස්කිල් එකක් ඩෙවලොප් කරනවා. බුදුජානනාංශිකෝ සුත්ති නිපාතේ තියෙනවා මහා වීව, චූල වීව, තුවටක ආදී සූත්‍ර ඒකදී කොච්චර ප්‍රශ්න ඇහිලා වැදගත්ද කියලා කියනවනම් සරුවච්චන් වහන්සේ නිර්මිත සරුවච්චන් වහන්සේ නමක් මවල මුන්වහන්සේ ප්‍රශ්නයක්. මොකද මේ මිනිස්සුන්ට ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ ඊට පස්සේ බන කියනවා ඒ ප්‍රශ්නේ අල්ලගන්න. දෙන්නෝනේ මැසේජ් එක දෙන්නේ ප්‍රශ්නේ නංගව ගන්නවා නිර්මිත බුදුහාමුදුර කෙනෙක් ලව්වා. එනිසා ප්‍රශ්න ඇහිලා හරි සජීවී වැඩ පිළිවෙලක් මෙහෙමයි තමයි අපි අර අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිබහන කුළු ගන්නන්නේ. නිසා ඒක නිකන් අර පෙරලෙන ගලේ පාසි බැඳෙන්නේ නැතු වගේ කැපි කැපි කැපි කැපි කැපි කැපි රවුම් වෙවි රවුම් වෙවි රවුම් වෙවි යන ගමනක් තියෙනවා. ඒක ඇත්තටම මේ අර්ථධම්ම නිරුත්පටි භාවන යම් කිසි මට්ටමකට ගියාට පස්සේ ඒක සාසනික සංසිද්ධියක් වෙනවා මිසක පුද්ගලිකත්වයක් නෑ ඒක. ඒක පෙරලෙන්න පටන් ගන්නවා. පෙරලෙන්න පටන් ගන්නකොට ඒ නිකුත් වෙන හැම sannivedanayekම වෙනකොට ආදර්ශයක්, ධෛර්යයක් ඉදිරියට යන්න ගැම්මක් ඇති කරලා දෙනවා. ඉතින් මේක හොඳේ ජයට තියෙන ඇති බුදුහාමුදුරු ඉන්න කාලේ. මොකද මහරතන් වහන්සේලා පිළිලා හිටියා. දැන් අපි කරන්න හදන්නේ අර කඩා වැටිච්ච කොට නැගිල්ලක ඉතුරු වෙච්ච කැලේ ටික අරගෙන නිකන් සාමාන්‍ය හැඟීමක් ගන්න හදනවා මේක පිළිවෙලට තියෙනකොට කොහොම තියෙන්නද කියලා. ඒ නිසා අපිට අර උසස්ම මට්ටමක් බලාපොරොත්තු වෙන්න නිසා යන්තමට හරි තියෙනවනේ යන්තමට හරි ආනාපානෙ දැකලා මැද දැක්කට මදි මේකේ මුලයි අගයි දකින්න ඕනේ. ඒක මැද තියෙන ગેප් එක දකින්න ඕනේ. දිගටම යන්න ඕනේ. සද්දයක් ආවට ඒ සද්දේ මුල මැද අග දකින්න ඕනේ. කේන්තියක් ආපුවාම මැද විතරක් දැකලා කිපෙන්න එපා. කේන්ති එන හැටි දකින්න ඕනේ, නැහැටි දකින්න ඕනේ. ආශාවක් ආවට ඒක තුච්ච කළ විහි කරන්න එපා. ආදාය මුල මේකයි මැද මේකයි අග මේකයි කියලා දකින්න ඕනේ. නිදිමතක් ආවට ඒ කියන්නේ ලැජ්ජ වෙන්න එපා. ඒක මුල මේකයි මැද මේකයි ආයෙ දකින්න ඕනේ කියලා මේ දේ තුළ තියෙන ධර්මෝජාව. ධර්ම ස්වභාවය, භූත ලක්ෂණය, ස්වභාව ලක්ෂණ තේරුම් ගන්න නම් මේ දකින්න දේෙන් සතුට වෙන්න නරකයි. මේක විනිවිද දකින්නකම්ම ඉදිරියට යන ගතිය තියෙනවා. ඉතින් ඒ ටික තමයි මේ ප්‍රතිසම්පදා මාර්ග සිල්පිලිසිඹියා වශයෙන් සඳහන් කරලා තියෙන්නේ four discriminations කියලා තමයි මම හිතන්නේ ට්‍රාන්ස්ලේට් කරන්නේ. මේ ප්‍රතිසම්පදා. අපේ සාසනික අත්දැකීම් දින තියෙන මොකද හදවත. මොඩකමේ. මොඩකමේ. මොඩකමේ. මොලේ කියන්නේත් මෝඩකම්මයි හෘදේවස්ත කියන්නේත් මෝඩකම්මයි ඒකද කියන්නේ නියුරෝසිස් කියලා අපි කරපු තකතිරුකම් ටිකේ තමයි ඔක්කොම සංකාරේ වල විලකේ ඒ ටික නැතුණාට පස්සේ සංකාරෙත් ඉවරයි නැවත ප්‍රශ්න අහන්නකො එතකොට මට උත්තරේ මම හිතේ ආවත් ප්‍රශ්න නැගන්න මම හිතේ අපේ සංසදේ ස්වාමීන් වහන්සේ දක්ව අපේ ආනාපාන සතිය ආනාපාන දෙක අසංසමස්සන්සේ වෙන් කරලා හඳුනගන්න මොකක්ද තියෙනවනේ අපි යාත්‍රිකව එක පුරුදු කරනවා ඒ වගේ දැනීම දැනුම කියලා දෙයක් මේ ලෝකේ නැහැ. දැනුම කියන්නේ මෝඩකම නැතිකම පමණයි. මේ ලෝකේ දැනුම කියලා ක්‍රිස්ටලයිස් කරන දෙයක් නැහැ. තීනේ තකතිරුකම, තකතිරුකම නැතුණාට ඔකට කියන දැනුම කියලා. මෝඩකම නැති තැන තමයි දැනුම කියන්නේ. මෝඩකම උවමනාවෙන් ගත් එකක් අපි. තණ්හාව නිසා ඇති කරගත්ත දෙයක් නිසා මේ භාවනාවේදී කෙරෙන දැනුමක් ලබා ගන්න හදන එක නෙවෙයි කෙලස් කපල දාන එක මෝඩකම ඉවත් කිරීම පමණයි. මෝඩකම ඒක තමයි ඒකට උත්තර නම් තනි කර අපේ තකතිරුකම අපේ මෝඩකම. ඒකදී ওই ප්‍රශ්නේ මෙහෙම නගනවා නම් කියන්නේ ආනාපානිය අපි දැකීමේ දක්ෂකම ගියාත්මෙන් ආපු එකක්ද මේ ආත්මෙන් ආපු එකක්ද කියලා නගන්න පුළුවන්. ඇයි මෙච්චර තියෙන ආනාපානෙ පේන්නේ නැත්තේ කියලා බැලුවොත්. ඇයි රූප වලට දුවන්නේ ඇයි සද්ද වලට අහන්නේ ඇයි ආනාපානෙ තියෙනක අපි දකින්නේ නැත්තේ මේ මොකටදම නිසා තමයි. ආතාවල් නිසා අපිට ආනාපානෙ බැලිල්ල මහ ලොකු දෙයක් විදිහට පේන්නේ. අපිට පේනවා ඒ වෙනුවට චිත්‍රපටයක් බලන එක, වීඩියෝ එක අහන එක හොඳයි කියලා. ඒ නිසා ආනාපානෙ අස්පනමින් හයටම තිබ්බර කවුරුත් බලන්නේ. ඒ බලන්නේ නැත්තේ මෝඩකම නිසා. ඒක අයින් වුණාට පස්සේ තේරෙනවා ලෝකෙ තියෙන වටිනාම දේ තමයි ආනාපානේ. ඒක බැලුවොත් ඒකේ මුළු ලෝකෙම තියෙනවා. ඊට මෝඩකම ඉවත් කිරීම තමයි ඥානය කියන්නේ ලස්සනට කියනවා මේ මම හිතන්නේ ඒක ලියෙන්නේ මේ මහා සලායතනික සූත්‍රයේ සලායතන විභංග සූත්‍රයේ ਸਰවඥන්සේ දේශනා කරලා කියනවා විද්‍යාව පිළිහිලා තියෙන අවිද්‍යාව උඩ කියලා. විද්‍යාව කියන්නේ අවිද්‍යාවේ තරම තේරුම් ගැනීම පමණයි. අපි මේ කරන වැඩවල දැන නොදැන කොච්චර කර්මයට මේ මේ තණ්හාවට උදව් කරනවද කොච්චර දැන දැන මෝඩකමට උදව් කරනවද ද්වේෂයට උදව් කරනවද කියලා දැනගත්ත දවසේ අපි හිතන්නේ නෑ අපි කරන්නේ මේ බොහොම වටිනා වැඩ කියලා. මොකද හැම එකකින්ම වෙන්නේ කොහෙන් හරි ගිහිල්ල තණ්හා වැඩිනවා, මාන්න වැඩිනවා, දෘෂ්ටි වැඩිනවා, මේ ආශාවල් වැඩිනවා. ඒක හරියට කැන්දියේ ගලබිරුව වගේ දකින්නකොට තේරෙන පටන් ගන්නවා අපිට දුක දෙන්න කිසි කෙනෙක් හේතු වෙලා නැහැ. සැප අඳුනන්නේ නැති නිසා සැප කියලා අල්ලගෙන තියෙන දුක් ගොඩක් වව වව වව වව යන. නිසා සම්මාදිට්ඨිය කියලා දිට්ඨියක් නැහැ. මිච්ඡාදිට්ඨිය ඉවත් වීම ප්‍රමණය මේකේ තියෙන්නේ. සම්මාදිට්ඨිය කියලා වෙනම ගණ්ඩ ක්‍රිස්ටලයිස් කරලා ගන්න සෙඩිමන්ට් වෙන්න මොකක්වත් නැහැ. මිච්ඡාදිට්ඨිය අයින් කරනකොට ඉතුරු වෙන එකට කියනවා සම්මාදිට්ඨිය. දැනුමක් කියලා අපිට ඉතුරු වෙනවා නම් දැනෙන්නේ මෝඩකමේ ඉවත් වෙන ප්‍රමාණය. එහෙම නැත්නම් මේක නිකලෙස් හිත කියලා කියන්නේ කෙලෙස් ඉවත් වෙච්ච ප්‍රමාණය. වෙන වෙනම දෙයක් නැහැ. ඉතින් මේක සම්පූර්ණ නිකන් අපේ තියෙන මෙතෙක් තියෙන පිළිගැනීම වල ලොකු පෙරලියක් ඇති වෙනවා. ඒ පෙරලිය වෙන්න අමාරුයි අපි මේ අඩු ගානේ නීවරණ ධර්ම ටිකවත් කපනවා. නීවරණ ධර්ම වල කියනවා අචක්කෝ කරනෝ අන්ධ කරනෝ පඤ්ඤා නිරෝධිකෝ මේ තියෙන සෑම දෙයක්ම අන්ධ කරවනවා මුලා කරවනවා ප්‍රඥාව නැති කරනවා ඉතින් නීවර වලින් එහාට යනකම් අපි දකින්න මේ ලෝකේ අර ඇස්තරු නැති බල්ලෙක් වගේ තමයි නීවර වලින් එහාට ගියාට පස්සේ තමයි එහා පැත්ත මෙහා පැත්ත පේනකොට තේරෙන්නේ මොකද්ද මේ අපි නටන සීමිත රාමුවක් ඇතුලේ මේ නටන නාඩගම මේ මොකටද අපි මොකක්ද ඇති වෙන්නේ ඉතින් අර දෙකම ඇරෙන්න නම් නීවරණ හරහා දක්වන්න. සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා සමාහිත හිතෙන් නීවරණ යටපත් වෙච්ච හිතෙන් තමයි බුදුන් දකපු තාලෙට රහතන් වහන්සේ නමක් දකපු තාලෙට ලෝකෙ දිහා බලන ඊට පස්සේ ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්ම දිනු වෙනවා අතහරිනවා කියන එක වෙනම කටයුත්තක්. මේ දැකීමවත් ඇති කරගන්න ඕනේ. ඔය ඉතින් ගමේ තාලෙට කියන්නේ තකතිරුකම. මේ වචනෙන් කියන්නේ මෝඩකම, අවිද්‍යාව, අන්ධකාරය ගොඩාක් වචන තියෙනවා. ඉතින් ඒක තමයි අපි මේ පෝෂණය කරගෙන මම කියාගෙන මම කියලා බාර අරගෙන කියනවනම් ගුලියක් ඒකේ තියෙන අවිද්‍යාව තමයි. අවිද්‍යාව තියෙනකම් මම ඉන්නවා. ඒ කරඬුවක තැම්පත් කළ වැඳ වැඳ හිටියට සංසාරයෙන් ධාත්මෙන් ආත්මට ගියාට මේක හරහා යන්නේ අවිද්‍යාවම තමයි. අවිද්‍යාව කියන තාක් කල් තමයි සංස්කාර ඇති වෙන්නේ. ඊටු 12ම ඇති වෙන්නේ ඒකෙන්. ඒ නිසා මේ ගෙවෙන්නේත් අවිද්‍යාව, තියෙන්නේත් අවිද්‍යාව නිසා සර්වතෙන් සඳහන් කරන ඇති වෙන තාක් මේ ලෝකේ ඇති වෙන්නේ දුක්මයි, නැති වෙන තාක් මේ ලෝකේ ඇති වෙන්නේ දුක්මයි. සබ්බේ සංඛාරා අනිච්ච, සබ්බේ සංඛාරා සබ්බේ ධම්මා අනත්ත. සියලු සංස්කාරය දුකයි, සියලු සංස්කාරය අනිත්‍යයි. ඒක පිළිගත්තාම අපිට හරියි විසුමක් නැතු වෙනවා මේ කරන හැම දෙම දුකට නේද පිටින්නේ කියලා. මේ සාමාන්‍ය කෙනෙකුට කිව්වොත් කියන්නේ මේක නාස්තික ධර්මයක්, නැස්චාත් ධර්මයක්, උච්ඡේදවාදයක්. කොහොමද මේකේ සැපක් තියෙන්නේ කියලා. අමාරුයි, කන්න අමාරුයි. නමුත් මේ බේත ටිකක් පිටා. මේ ලෙඩේට මේක තමයි කියන එකම බේද. ඉතින් පුතේන්ට කියනවා පුළුවන් නම් කාපම් බැරනම් කාපම්. ගර්ථ ස්වාමීන් වහන්සේ අදිත්‍යානාභි නිවේසානුසය තේ පජහන්තෝ නෝපදීයන්තෝ යන්නේ තේරුම් පහදා දෙන්න මේක තියෙන්නේ සාමාන්‍යයෙන් පහාන සංඥාවේ කිරිපානන්ද සූත්‍රයේදී අදිත්‍යාන අබිනිවේෂ අනුසය තේ පජහන්තෝ මේ කාමයේ කියලා රාගයේ කියලා ද්වේෂයේ කියලා අපි මේ එකතු කරන දේවල් වල ඒව අපේ කියාගන්නේ ඒව මගේ වෙන්නේ අපි ඒව කෙරේ දක්වන අදිෂ්ඨාන අභිනිවේෂ කියලා කියනකට බැස ගැනීම සහ අනුසය කියලා කියන්නේ ඒ වගේ läග ගැනීම. ඒව තියෙන තාක්කල් ඒවා මගේ මල්ලට වැටෙනවා. ඒ නිසා රාගයක් ආපුවාම ඒ රාගේ ආව හේතුවක් ඇති. නමුත් ඒ රාගේ මමේ කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මේ කියාගත්තොත් ඒ රාගය අපිට කරදර කරනවා. මේ රාගයේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියනවනම් අපි උදාහරණයක් වශයෙන් කියනකොට භාවනා කරනකොට ආලෝකය දැකලා අපි ආලෝකයට ආතාවක් ඇති වෙනවා. ඒ ඇති වෙන ආලෝකය මම ආලෝකයට ඇති වෙන තණ්හාව ඕ ආලෝකේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කිව්වොත් ඒකටින් අපිට එන්න තියෙන බාධාවක් නැහැ භාවනා දිගට යනවා. ඒ විදිහට උපක්ලේශ 10දීම අපි දැන නොදැන තණ්හාවක් ඇති වෙනවා. අන්නේ තණ්හාව මම මාගේ හැඟීමකින් තොර වෙන්න තමයි අරවචනංශ කියන්නේ මේ වගේ තියෙන අනුසය භාවයේ දැනගෙන ඒ හැටියෙන් දකින්නේ කියන්නේ. ඒ නිසා මේ මේකට හොඳ නිදර්ශනයක් දුන්නා අත්තම සරුවචනාංශික නිදර්ශනයක් ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඒක සක්කපඤ්ඤා සූත්‍රයේ තියෙන්නේ දවසක් සරුවචනාංශ මේ වගේ ධර්ම සාකච්ඡා වෙනකොට සක්‍ර දෙවේන්ද්‍රයා ඇවිල්ලා සාකච්ඡා කරන බුදුරජාණන්සේ පොඩි පොඩි වචනයක් කතා කරන ධර්මයක් කියනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති කියලා මේ ඉන්ද්‍රය සක්‍රය මේ ලෝකේ කිසිම ධර්මයක් නැහැ වැදගෙන läග ගන්න වටින එකක්. සියල්ලම අතහැරිය යුතුයි. මොන්නම දෙයක්වත් නැහැ බදා ගන්න මේ. බදාගත්ත හැම දෙයකින්ම යුද්ධ දුකක් තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ සබ්බේ ධම්මා අනිච්ච සබ්බේ ධම්මා දුක්ඛ කියන්නේ. ලක්ෂේන සලුට්ටක් ගාලා හොඳයි කියලා ගියා. මෙයාට ගිහිල්ල එයා හැදුවා මාලිගාවක්. ඒ මාලිගාවේ මට නම් මතක නෑ. ඊට පස්සේ දැන් මේ මාලිගාවට ගෙවැදීමේ උත්සවයට සම්පූර්ණ දිව්‍යාංගනාව ගෙනල්ලා වෛජයන්ති ප්‍රාසාදේ. වෛජයන්ති ප්‍රාසාදේ හදලා දැන් මේ මේ ගෙටක වෙදීමේ උත්සවේ. රාජකීය මට්ටමෙන් නෙවෙයි මේ මේ දේව මට්ටමෙන් පවත්තන. අන්නේ වෙලාවේදී මොගලන් ස්වාමීන් වහන්සේගේ පුරුද්දක් තිබුණා නිතරම ඒක ඒක භවයන් වල හැසිරෙන ගිහිල්ලි වෙලා මේ යනකොට සක්‍ර දෙවියන්ට කලබල වෙලා මුගලන් සාන්තර හරියට ගරු කරනවා ඔක්කොම ඉදිරියට ගිහිල්ලා කියනවා. ගිහිල්ල ඉවරලා එළියට ඇවිල්ලා ඉවරලා මුගලන් සාන්තර ගොනු මෙන්න බලන්න මගේ වෛජාන්ති ප්‍රාසාදය. කියලා මේක වටේ අනගහන ගිහිල්ලා දැන් මේක මේ උජාරෝ පෙන්නනවා. වෙන මුගලන් ස්වාමීන් වහන්සේ ඉර්ධියක් පාලා තියෙනවා. වටේට වැවක් හැදිලා මේ ප්‍රාසාදේ පාවෙන්න හදලා තියෙනවා. දැන් මේක වෙනකොට මාපට ඇඟිල්ලෙන් කකුලේ මාපට ඇඟිල්ලෙන් ඇනලා තියෙනවා. එනපුවාම මේක හෙල්ලුම් ගන්න පටන් ගන්නවා නේද? ඇතුලේ ඉන්න දිව්‍යාංගනාව අර World Trade Center එකට ආගන්තර වෙදුනා වගේ කලබල වෙලා දඟලලා ඔක්කොම සීපත නැතුව ගියාලු මේ මේ මෙච්චර මේ පොළොවේ පිටලා හිටපේක වතුරේ පාවෙලා හෙල්ලුම් ගත්තට පස්සේ ඉතින් සක්සේගෙන් ගාවිලිවලා මේ ස්වාමීන් වහන්සේ කළු මට මහා බේර ගන්න කියලා. ඊට පස්සේ කිව්වලු උඹට බුදුහාමුදුරුවෝ කිව්වා නේද දෙයකට ගෙවදින්න එපයි කියලා. උඹ මේ මේ වයින්ජන්ති පාසාදිර ගෙවදින්න හදන්නේ. උඹ හිතන්නේ මේක බොහොම ඉතිරසාර දෙයක් දේව නිර්මාණයක් කියලා. නමුත් බුදුරජාණන්සේ කිව්වේ මේවට ගෙවදින්න එපා කියලා මේක අනිත්‍ය නිසා දුක්ඛ නිසා අනාත්ම නිසා. මම ඔය පෙන්නුවේ ඔකේ අනිත්‍ය ස්වરૂපේ ඒ නිසා බුදුහාමුදුරුවෝ වචනේ කිව්වේ මේව කෙරුවට කමන්නේ මේක අමතක කරන්න බෑ කිසිම දෙයක් මේක ගෙවදින්න දෙයක් නෑ. මේ අබිනිවේෂ කියන වචනේ මේ තියෙන්නේ අදිත්‍යාන අබිනිවේෂ කියලා කියන්නේ දේවල් වලට ගෙවදිනවා. අපි ගෙවදින්නේ අපේ රුචිකත්වයට. අපේ මනාප කෑම හම්බ වෙනකොට, අපිට මනාප ගේ හම්බ වෙනකොට, අපි මනාප රූපේ දකින්නකොට, අපි මනාප සංගීතය ඇහෙනකොට අපිට නොදැනුවත්වම ඒකට නිකන් ෆැමිලියරිටි එකක් එනවා. මගේ වගේ. එතකොට ඉබේම තණ්හාවෙන් බැඳිලා ඉවරයි. ඒ නිසා මේ දේවල් උනට වැඩි ගෙවදින්න එපා. අදිෂ්ඨාන කරන්න යන්න එපා. ආදි අදිත්‍යාන අභින අනුසේ läග ගන්න එපා. ගිහිල්ලා මේවා läග ගන්න එපා. läග ගත්තොත් බැඳෙන තරමට මරණෙදි දුකයි. යෝහනිකම් පාසින් ෂෝ එකක් විදිහට යන යන මේ මේ ජවනිකාවක් විදිහට රැක දකින හීනයක් විදිහට දැක්කම පැති උනාට නැති උනාට ඒකෙන් එච්චර ලොකු දුකක් එන්නේ නැහැ. නිසා පහාන සංඥාව පුරුදු කරනකොට දුස්සීල වුණත් සීල වුණත් ඒකට වැඩිය මම මාගේ කියා ගන්න එපයි කියලා. බැඳී ගැනීමක් කරන්න එපා. රාගයට විතරක් නෙවෙයි, ද්වේෂයට විතරක් නෙවෙයි, මෝහයට විතරක් නෙවෙයි, පිනට නෙවෙයි, පවට නෙවෙයි. කොයි දෙයක හරි බැඳීමක් ඇති වුණොත් වෙන්වීමේදී දුකක් ඇති වෙනවා. ඒ නිසා පහන සංඥාවෙන් තමයි මේක විස්තර වෙන්නේ. පරිසවාමිනා අනිච්චේ දුක්ඛ සංඥාව මොකද්ද? දුකේ අනත් සංඥාව වෙන අනේ අනිත්‍ය දුක්ඛ සංඥා දුකේ අනත් සංඥාව මොකද්ද? හිතට සහ හිතට එන අරමුණු කරදරයක් හැටියට ලැජ්ජාවටපත් වෙලා පිළිකුල් කරලා අතහැරීමද පහන සංඥා හැටියට විස්තර වෙන්නේ. එදිනදා ජීවිතයේදී සතියෙන් මේ වැඩේ නේද කරන්නේ. කර්ම කර පහදා දෙන්නේ. අනිච්ච දුක්ඛ සංඥාව කියලා කියන්නේ හොඳට ආනාපාන දිහා බලලා ආනාපානයේ අංශු මට්ටමට කරනකොට පුංචිම මට්ටමකට කරනකොට පේනවා කිසිම චිත්තක්ෂණයක ස්පාසාවක් නැති බව. ඔය වෙහෙසින්ටි නිට්ටතෝම සැලෙනවා කිසිම විවේකයක් නැහැ කිසිම ස්පාසුවක් නැහැ හරියට දෙකට කවෝ පණුවෙක් නටනවා වගේ හරියට ගොඩ දාපු මාළු මඩිසලයක් වගේ හරියට මේ මාළුවෙක් කොට ගන්නවා වගේ මේ ආනාපාන කිසිම මොහොතක ස්පාසු නැහැ නිසා යමක් හොඳට මේ අනිත්‍ය ස්වරූපිට කියලා බලනකොට ඒක ස්පාසු නැහැ කියන වචන තමයි මට මතක් වෙන්නේ තද දුකක තියෙන්නේ නමුත් අපි ඒක ඈඩ් කරලා බලනකොට මේ ආනපානෙ හොඳට කියනවා මේ ආනාපානෙ මේ ප්‍රස්වාසය කියලා වෙනවා. ලං කරලා බලන්න බලන්න බලන්න ඒකේ තියෙන අර වේග ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒක කිසිම ලැබ ගැනීමක් ස්පාසුවක් සාන්තියක් නැහැ. ඒක තමයි ඔය ෆිසික්ස් වලදී අන්තිමට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බලනකොට ඒගොල්ලෝ දැක්කා කිසිම ඉලෙක්ට්‍රෝනයක් කවවම කවදාකවත් රෙස් කරන්නේ නැහැ කියලා. කැරකෙන වේගය මොනම යන්ත්‍රයකටවත් අල්ලන්න බෑ. සම වෙනවා නම් සම වෙන්නේ ආලෝකයේ වේගයට තමයි. ඒක මේ පණ ඇති සෛලෙත් එච්චරයි පණ නැති ගහේ ගහේ ගහේ ගලෙත් එච්චරයි. ඒක තියෙන්නේ සනාතන ගැම්මක තියෙන්නේ. නමුත් ඒක ගොඩක් එකතු වුණාට පස්සේ ගලක් තියෙනවා ගහක් තියෙනවා කියලා ඒක නිකන් අතර වෙලා හැඩයක් ආකාරයක් තිබුණාට අන්තිම කුඩා අංශුවක් බලනකොට කිසිම රිස්ක් රිලක් නැහැ. ඒක තියෙන්නේ පුදුමාකාර ජවයක්. මේක බුදුහාමුදුරු කෙරුවේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් වලින් නෙවෙයි. උන්වහන්සේ කෙරුවේ ආනාපාන හිත තියලා සමීපම කරා. සතියෙන් සමාධියෙන් සමීපම කරලා ආනාපානට ඇතුළට හිත ගියාට පස්සේ මේක ඇතුළේ පේන Jave පේන ශක්තිය ওই විද්‍යාඥයෝ පෙන්වන්න හදන එකම තමයි. ඉතින් ඒගොල්ලන්ට දැන් පුදුමයි බුදුසසුනාචි මේක කොහොමද අවුරුදු 2500 ඉස්සෙල්ලා මේ වචන වලින් කිව්වේ කියලා. එතන ගියාට පස්සේ තේරෙන මේක අල්ලගන්න අභිනිවේෂණය කරන්න läග ගන්න තැනක් නැහැ. ඒ නිසා අනිත්‍ය දැක්කම දුක තමයි. අනිත්‍ය නැති නිසායි අපි මේ මේක තියේ මේක හිතී මේක මට උදව් කරයි කියලා අපි මේක මේ කුණ්‍යක් වශයෙන් අල්ල ගන්න හදනවා ගංගේ ගහගෙන යනකොට. මොකද ඒ කුණ්‍යෙත් අනේකක් නම් කඩාගෙන මේකෙන් අපිට සාන්තියක් එන්නේ නැහැ. ඉතින් මෙවැනි අනිත්‍ය වූ මෙවැනි දුක් වූ දෙයක් මම වශයෙන් මගේ වශයෙන් පාලනය කළ හැකක් වශයෙන් බාර ගන්න වටිනවද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. ඒක තමයි නමුත් ඔය මදි. ඔය තවත් අරගෙන යන්න ඕනේ. ඒක උපමාවකට කියනවනම් අපි පොතක් අරගත්තොත් මේ වගේ පොතක මෙහෙම කළ පොතක් අරගන්න කියන්නකෝ. මේ පොතේ මේ පැත්ත බැලුවොත් එimhe කොන්දේ පැත්ත අපිට හොඳ ගණයක් පේනවා. මොකද ඒකේ තියෙන කටුගේ නම තියෙනවා, මිල තියෙනවා, නම තියෙනවා, ඔක්කොම තියෙනවා. එතකොට මේ පැත්ත තියෙන්නේ ඒක ගණයක් නේ. පොත මේ පැත්ත හැරිවට බලන්න. අර බලපන් ඒක ගණයක් තියෙන එක ඇහැදිලා තියෙන හැබැයි තනි තනි කොලයකට. ඊට පස්සේ මේ පොත මෙහෙම කෙරුවොත් අපිට පේනවා මේ ඒක ගණේ මේ පැත්තේ තියෙනක වගේ නෙමෙයි මේක ඇහැදිලා තියෙන රාශි ගොඩක් එකතු වෙලායි කියලා. ඒකද මෙතන නම තිබුණට කතර තිබුණට මිල තිබුණට පොතේ අන්තර්ගතය මේකේ සඳහන් වෙලා නැහැ. අන්තර්ගතය ගන්න කොලයක් දිගා කොලයක් දිගේට පස්සේ පේන මේක අරාබි භාෂාවද සිංහල භාෂාවද චිත්‍රපටහනක්ද මොනවද තියෙන්නේ කියලා. ගොඩාක් වෙලා යනවා කියවන්නේ. එහෙම එහෙම දිගහැරලා බලනකොට පේනවා මේ පැත්තේ තියෙන ඝණය සම්පූර්ණ තුනී අංශු රාශියක් එකතුලා හැදලා තියෙනවා. අනිත් වගේ මේ ආනාපානේ සම්මුති වශයෙන් බලනකොට පේන්නේ ඒක ඝණයක්. මේ පැත්තට පතුරු ගහලා බලනකොට ඒක තමයි විපස්සනාවෙන් කරන්නේ රාශියක් තුළ හැදලා තියෙන. ඒක රාශි සංඥාව කියනවා. එතකොට බලනකොට මේ ලෝකයේ කිසිම දෙයක් තනියකින් හැදෙන්නේ නැහැ. හැමදේම රාශියකින් හැදලා තියෙන්නේ. අපේ හිත කැමැතිම නැහැ ඒක බලන්න. අපේ හිතලා ඇති ගෑණියක් කිව්වම එක්කෙනෙක් කියලා. පුරුෂයෙක් කිව්වම එන්ටිටි කියන වචන පාවිච්චි කරන්නේ. එකක්. ගහක් ගයක් කියලා අපි ඊපස්සේ ගහෙන් ගේ වෙන් වෙන හැටි දකිනවා. නමුත් ගහේ තියෙන එකම පරමාණු, ගේ තියෙන එකම පරමාණු, යන්නේ තියෙන එකම පරමාණු, පුරුෂයාගේ තියෙන එකම පරමාණු. ඒකේ තියෙන සමාන ලක්ෂණය බලනකොට අපි මේ ධර්ම ඔක්කොම දියවිලා යනවා. මේවා එකිනෙක කනට තියෙන ලක්ෂණ වෙන් කරලා දකින්න අපි මෝඩකමක් ගන්න ඕනේ මේක ඒක ඝණයක් කියන එක. අන්නේ ඒක ගණිය බෙදෙන එක තමයි ඉස්ලාම සම්මර්ෂණ ඥාන ඉදි කරලා බලන්නේ. මේක රාශියක් බව. එකක් නෙවෙයි රාශියක් බව තේරුම් ගන්නවා. ඊට පස්සේ හිත වෙන ලේස බීමයක් ගන්න වගේ එනේ එන එක කඩ කඩ කඩ කඩ යනකොට කොයි එක කඩලා බැලුවත් එකමයි පේන්නේ. එතකොට තේනවා මේකේ ලඟින්ද තනක් නැහැ. මේකේ තියෙන්නේ මහ වේගෙන් ගමන් කරන අංශු රාශියක්. තියෙන්නේ ඒක කොහෙද läග ගැනීමක් තියෙන කොහෙද විනි දැස ගැනීමක් කරන්න කොහෙද අදිස්ථාන කරන්න දෙයක් තියෙන්නේ ඒක නොදකින තාක්කල් මේ කියන දේවල් වලට බයි එහෙම නැතු පුළුවන් ද පෞද්ගල ජීවිතයක් ගත කරන්න පුළුවන් ද සමාජ පාත්තක්යක් පවත්වන්න පුළුවන් ද කියලා තරණ කරනවා. උනන්ස කියනවා හරි හොඳට බලලා කතා කරපන්. නීවරණයෙන් තොරව බලනකොට ඔකේ එහෙම නතර වෙන තැනක් රඳන්න පුළුවන් තැනක් කුණ්‍යක් ගන්න තැනක් නැහැ. ඒකට කියනවා අනිත්‍ය දුක්ඛ සංඥාව අනිත්‍ය දුක්ඛ වේ අනාත්ම සංඥාව කියලා. ඒකේ කියන ඇත්තටම අර ධම්මචක්කයට පස්සේ බුදුනාශේක අනාත්‍රාක්ෂණ සූත්‍රය මේක ලස්සනට විස්තර කළ දෙනවා. නායක සේනාසන වාසී පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ